දැන් මේ ප්‍රශ්නෙටත් ගැළපෙන හොඳම උත්තරය අද දීලා තියෙන්නේ. මේ හුස්ම රැල්ල සිහි කරන විට මෙනෙහි කරන විට හුස්ම රැල්ල ඇතිවන නැති වෙන හැටි දුටිමි. මේ දකින්න ක්‍රමයක් ගැන පෙන්නන්නේ. මුළු ශරීරයේම ඇති වෙන නැති වෙන හැටි දුටිමි. මේ ඉතින් මේකේ හුඟක් විග්‍රහයක් තියෙනවා. ක්ෂණයක් පාසා විනාශ වෙනවා. ඒ විදිහට දැක්කා කියලා එimhe පෙන්නන්නේ. ඊට පස්සේ දකින්න දේ ඇති වී නැති වෙනවා. මේ ආදි වශයෙන් මේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියන යම්කිසි භාවනා ක්‍රමයක් ගැනයි මේ කියන්නේ. ඉතින් මේක මෙහෙම දැක්කා කියලා. ඉතින් ඒක තමයි කිව්වේ මේ දැකීමේදී ප්‍රඥාව පහළ වීමට ඇතිවීමයි නැතිවීමයි කියන මේ දෙක තෝරා ගන්න ඕන කිව්වේ. ඇති වෙන්නේ මොන හේතුව උඩද? ඒ ඇති වෙන එක ඒ හේතු නිරෝධයෙන් නැති වෙන හැටි දකින්න ඕනේ. ඒක ප්‍රඥාවෙන් දැකීම. ඔය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන වචනේ අපිට බලන්න පුළුවන් බොහොම ටික දුරයි. කවදාවත් අපිට චිත්තාක්ෂණයක් ඇති වෙනවා නැති වෙනවා කියන එක මේක රකින්න සරුවච්ච තාඥානි කියන අනාවරණ ඥානෙ තියෙන ලෞතර බුදුරේ කෝනේ. අනික් කෙනෙකුට මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා දැක්කට ඥානීය වැඩිවීමට අවශ්‍ය කරන දේ මොකද්ද? ඇති වෙනවා නම් ඇති වෙන්න හේතුව දකින්න ඕනේ. නැති වෙනවා නම් නැති කරන මාර්ගය දකින්න ඕනේ. ඒතර චතුරාර්ය සත්‍යය දකිනවා. ඇතිවීම නැතිවීම කියන වචනේ ගත්තහම මොකද්ද ඇති උනේ මොකද්ද නැති උනේ කියලා ගත්තලම මදි. හේතුන් පටිච්ච සම්භූතං. ඇතිවීම දකින්න යන්නේ එහෙමයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න හැටි දකින්න ඕනේ. හේතු බංගා නිරුජ්ජති. හේතු බංගන නැති වෙන හැටි දකින්න ඕනේ. එතකොටයි මේ උද්‍යාව විඥානය පහළ වෙන්නේ. ඉතින් මේ උද්‍යාව විඥානය පහළ වෙච්ච හැටියට සමහර මේ යම් දේශකයන් වහන්සේලා නැන කර්මස්ථානාචාර්යවරු ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම විග්‍රහ කරන උද්‍යාව විඥානය කියලා. ඉතින් උද්‍යාව්‍ය කියන වචනේ තුල නැතුවට ඒ තියෙන මාතෘකා පාඩය. උද්‍යාව්‍ය කියන්නේ. ඉතින් ඇතිවීම නැතිවීම විග්‍රහ කරන්නේ කොහොමයි? ඒක දකින්න ඕනේ. ඇතිවීම පැවතීම නැතිවීම කියලා දැන් තවත් ප්‍රශ්නයක් මේකෙම තිබුණා. ඇතිවීම පැවතීම නැතිවීම කියන එකක් මෙහි විග්‍රහ වෙනවා. නමුත් උද්‍යව්‍ය කියන්නේ ඇතිවීම නැතිවීම කියන එක විතරයි නේද කියන්නේ නැහැ ප්‍රශ්නය. ඉතින් ඇති වෙනවා නැති වෙනවා කියන වචනේ ගණ්ඩ කිව්ව ක්‍රමේවත් ගත්තේ නැතුව කොහොමද ඇතිවීම පැවතීම නැතිවීම තෝරාගන්නේ? දැන් ඇතිවීම පැවතීම නැතිවීම කියන වචනේදී ඇතිවීම නැතිවීම කියන මේ මාර්ගයේ මුල් වෙනකොට ඇති වෙන්නේ ඇති වෙන හේතුවෙන් නැති වෙන්නේ නැති වෙන හේතුවෙන් ඒ දෙකේම හේතු දෙක දකින්න ඕනේ. කුමන හේතුවෙන්ද ඇති වෙන්නේ? කුමන හේතුවක් නැතිවීමෙන්ද ඵලය නැති වෙන්නේ? මෙන්න මේකයි උද්‍යාව විඥානය. හේතු දකින්න නැතුව ඵලය දකින්න නැතුව හේතු නිරෝධයෙන් ඵල නිරෝධය දකින්න නැතුව ඥානය පහළ කරන්න බෑ. ඒකයි කාරණේ. ඉතින් ඇතිවීම නැතිවීම දකින්නවා කියන්නේ අන්නේ යථාර්ථය ඒකයි. දැන් ඇති වුණේ මොකද්ද? ඊළඟට බලන්න පුරුදු වෙන්න. දුකක් ඇති වුණේ. නැති වුණේ මොකද්ද? දුකක් නැති වුණා. ඉන් ආයතරයක් ඇති වුණොත් කොහොමද මොකද කරන්නේ? දැන් හුස්ම ගත්තා. ගන්නකොට හුස්ම ඇති වුණා. හුස්ම රැල්ල. අරන් ඉවරයි. අරගත ක්‍රියාවලිය ඉවර වුණා. දැන් හුස්ම අරන් ඉවරයි. හුස්ම ගැනීම නැති වුණා. ඇත නැත. ඇත නැත. ওই දෙකට බෑ බෑ යනවා. හුස්ම අරින්න පටන් ගත්තා. හුස්ම ඇරීමේ කාර්යය ඇති වුණා. ඇරලා ඉවරයි. හුස්ම ඇරපු කාරණේ නැති වුණා. දැන් මොකද්ද ඇති වුණේ මොකද්ද නැති වුණේ? විමර්ශනය කරපුවාම එකක් අහුවෙනවා. වෙහෙසුණු ක්‍රියාවක් ඇති වුණා. ඒ ක්‍රියාව අවසානයේදී වෙහෙසීමත් එක්කලා ඒ ක්‍රියාව නැති වුණා. දැන් ඉතින් අපි අත්හැරගන්නේ මොකද්ද? කොහොම අත්හරින ක්‍රමේ? කුස්ම අත්හරින්නද? හුස්ම නොගෙන ඉන්නද? කළ යුත්තේ මොකද්ද? දැන් අපි දකින්න ඕනේ මොකද්ද කරන්න ඕනේ එහෙනම්? එහෙනම් අපිට අයින් කරන්න පුළුවන් එකක් තියෙනවා. අත්හරින්න පුළුවන් ආසාසය සහ අත්හරින්න පුළුවන් පස්සාසයක් තියෙනවා. නැත්නම් අරගන්න පුළුවන් ආසාසයක් තියෙනවා. පාකර දමන්න පුළුවන් පස්හාසයක් තියෙනවා. ඒකට ඇතිවීම සහ ඇතිවීමට හේතුව දකින්න ඕනේ. ඒක නැතිවීම සහ නැති කරන මඟ දකින්න ඕනේ. ඒක දැකිය යුතු ක්‍රමයේ දකින්න ඕනේ. හැබැයි ඒක ඔය හුස්ම නෙවෙයි. ඒක ඊට වඩා වෙනස් දෙයක්. යම් දෙයක් පහ කළ යුතුද? සබ්බ පාපස අකරණං නොකල යුතු දේ. පහ කළ යුතු දේ. යමක් වැඩි යුතුද කුසලස උපසම්පදා. වෙන කළ යුතු දේ. වැඩි යුතු දේ. එහෙනම් අපි මොකද්ද කළ යුත්තේ? පහ කරන්න ඕනේ දස අකුසලේ. කිරීම, කරවීම, අනුබල දීම, වර්ණා කිරීම හිතෙන් කයෙන් වචනයෙන් කරනවා නම් මෙන්න මේ මනස සිහියෙන් ඉඳලා ඊ අවස්ථාව පහ කළ යුතුයි. ඒ අවස්ථාවේ ස්වභාවය දකින්න ඕනේ. මෙන්න මේ හේතුව ඇති වුණොත් මේ ඵලයේ මහා භයානක එකක් ඇති වෙනවා. මේක වළක්වන්න කාටවත් බෑ. හේතුවට අනුකූල ඵලයක් ලැබෙනවා. හේතුව දසකුසලයේ හා සම්බන්ධ නම් ඵලයේ මහා දුක් ගොඩක්. සතර පායට අයිති. මුල් මේක. යම් තරමක් ලෝකයේ දුක් විඳීමක් තියෙනවා නම් ඒ දුකට හේතුකාරක වෙන්නා වූ સિદ્ધාන්තයක් වෙනවා. මැරෙව්වොත් මැරෙව්වොත් කර්මපතයක් එනවා. මැරීමට වැඩිමකට අනුබල වුණොත් ඒකත් ඒ වගේ. මැරීම වර්ණා කළොත් ප්‍රවෘත්ති විපාකයක් හරි ලබන්න හේතු වෙනවා. කර්මයක් වුණොත් ප්‍රවෘත්ති විපාක වශයෙන් උපන් තැනක දුක් කරදර වලට හේතු වෙනවා. කර්මපතයක් බාරපතිලා සම්පූර්ණ කර්මයක් කරනොත් මතු උප්පත්තිය ලබන්නත් ඒක හේතු වෙනවා. දුගතියක උප්පත්තිය ලබන්න. මෙන්න මේකෙන් දැනගන්නවා. යමක් දුක නම් ඒ දුක්දේ මොනවද? ඒ දුක් જાතියක් එනවා නම් දුක් જાතිය ඇති කරන්නේ මොකෙන්ද? මෙන්න මේක දකින්න ඕනේ. දැකිය යුත්තේ අන්නේ ඒකයි. ඊට පස්සේ දැක්කට පස්සේ මොකද කරන්න ඕනේ? අන්න දුක සහ දුකට හේතුව දකිනවා. මොකද කරන්න ඕනේ දැන්? දුක නැති කරන්න නම් දුකට හේතුව නැති කරන්න ඕනේ. දුකට හේතු වෙච්ච යම් සංකාරයක් ගොඩනැගුවද? එහි ආදීනව දැකලා ඒ ටික අත්හරින්න ඕනේ. මේක ප්‍රඥාවන්තයි. ප්‍රඥාවන්තව මේ ටික කරීගෙන යනවා. අන්න ඒ ටික සිද්ධ වුණා මොකද වෙන්නේ? මෙන්න මේ ඇතිවීම නැතිවීම යථාර්ථයෙන් දකිනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ ඇතිවීමයි නැතිවීමයි දැකිය යුත්තේ මෙන්න මේ ටිකයි. ලෝකේ මේ ලෝක ස්වභාවයක් තියෙනවා. යමක් ඇති වෙනවා පේනවා. නැති වෙනවත් පේනවා. අපිට ඥානීය වැඩුන්නේ නැහෙනි. ඥානීය වැඩි වීමට නම් කාරණා හතරක් හැදෙන්න ඕනේ. යමක් ඇති වුණා නම් ඒ ඇති උනේ දුකක්ද නැත්නම් දුකට අයිති නැති දෙයක්ද? ඒක දකින්න ඕනේ. ලෝකේට අයිති දෙයක් හටගත්තා නම් දුකක හට ගැනීමක් වුණා. නිකම්ම නෙමෙයි. අපිත් එක්ක සම්බන්ධයක් ඇති වෙන්න මම මගේ ලෝකේ කියන්නේ ඕන්න ඕකයි මේ අරිවිනි. මේ භෞතික ලෝකේ හරි මගේ කරගත්තොත් තමයි තමා කියන ලෝකෙට අයිති වෙන්නේ. මම වගේ කියපු හරියි. දැන් හිතලා බලන්න මෙන්න මෙහෙම දෙයක්. සාමාන්‍ය මේ බිත්තියක් විතර විශාල ප්‍රදේශයක මැස්සේ කාව තැලෙන ලාටුවක් ගන්නවා. මැස්සේ කැවිලිලට වහනවා ඒ බිත්තියේ. හිතන්නකෝ උඩ අඩු හයක් තියෙනවා. අඩු හයක් ඇති මැස ඇගිල්ල ඇදිලා වහනවා අර ගදර බිත්තියේ. වහපු ගමන් අර ලාටුවට උගේ අඬු හයේ ඇලෙනවා තුළු හය. දැන් ඌට මරණය හෝ මරණය සමාන දුකක් එනවා ගැලවෙන්න බැරුව. මොකක් නිසාද? ඌගේ අර අතපය කියන ඒව ඇතිවිච්ච තුඩු හයක් ඇලුනා අර ලාටුවේ. දැන් ලාටුවේ බිත්තියෙන් එකක් නම් වල්ගඩි 10ක් නම් ඒ බිත්තියේ ප්‍රමාණී. ලාටුව ගාලා තියෙන ප්‍රමාණී. උගේ කකුල් අර අඬු හයේ තුඩු හය ඇලුනේ ඒකෙන් කීයෙන් පංගුවකද ලක්ෂයෙන් පංගුවක දසලක්ෂයෙන් පංගුවා කියන්නත් බෑ ඊතරම් ඇබින්දක තමයි ඇලුනේ දැන් ඔහු ඇවිලා ඉන්නේ මොකක් නිසාද අර වර්ගඩි 100ක් තිබිච්ච සීමාවෙම ඇවිලා නැහැ ඒකෙන් ලක්ෂයෙන් එකක් කරත් නැති බොහොම පුංචි තුලක 6 පොලක් ඇවිලා. උඩ ගලව ගන්නවා නම් බේරෙන්න ගලවගත යුත්තේ මොකද්ද? ඔහු ඇවිලා තියෙන තුඩු 6. ගලවගත්ත තුරු ගිල්ලා ගිය හැකි. නැනා ඒක ඇවිලා මැරෙනවා. හැබැයි උඩ තනියෙන් ඕක කවදාවත් ගලවන්න බෑ. බොහෝ අමාරු වැඩක් ඒක. කාගේ හරි ආධාරකින් බොහෝ අමාරුවෙන් ගැලවුණොත් මිසක්. ඒක හරි අමාරු සිද්ධියක්. මෙන්න මෙයාගේ ලෝක සත්‍යය හය පොලකින් මේ අප්‍රමාණ ලෝකයකට ඇලෙනවා. ලෝකෙන් අංශු මාත්‍රයක ඇවිලා ඉන්නේ. යම් කිසි පුරුෂයෙක් ස්ත්‍රීන් කෙරෙහි ඇලෙනවා, ස්ත්‍රියා පුරුෂයෝ කෙරෙහි ඇලෙනවා. කෝටි ගාණක් ඉන්න ඇතේ එකෙකුට ඇලෙන්නේ නැණ දෙන්නෙකුට. දෙතුන් දෙනෙකුට. ඇලෙන්න පුළුවන්. ඔහුට ගලවා ගන්න බැරි අත්බැවින් අත්බැවටත් ඒ ටික. මල පිරිතියා වෙලා හෝ මල පිරිතියලා ගෙවලයා කා වෙලා හරි එනවා කියලා කියන්නේ. ඔය එහෙකුට දෙන්නෙකුට තිබිච්ච හැල්මයින් කරගන්න බැරුව. මුල් ලෝකෙ තියෙන ඉඩකඩම් ප්‍රමාණය බැලුවාම මේ අක්කර කාලා පර්චස් ගන්නක් තියෙන එකක් අත්හැරලා යන්න බැරුව උන් ඒකට ඇවිල්ලා. මේ මගේ ඉඩම. ඒ පොඩ්ඩේ ඇවිල්ලා. ලෝකේ කෝටි ප්‍රකෝටි ගණන් කියන්න බැරි ගස් කොළන් තියෙනවා. මේ මං හිටවාගත්ත ගහනේ. ඒක අත්හැර ගන්න බැරුව ඒකට ඇවිල්ලා. මෙන්න මේ වගේ මේ ඇවිල්ලා ඉන්නවා බොහොම පුංචි කෑලි ටිකක. ගොඩක ඇවිල්ලා නැහැ. එය මම මොනවටද මේ ලෝකේ ඇවිලා ඉන්නේ කියලා බලපුවාම ඇලිච්ච නැති හරියෙන් ගලවන්න දෙයක් නෑ ගැලවිලා කොහොමද? ඇලිච්ච හරිය ගලව ගන්නයි ඕනේ. ඇලිච්ච හරිය අනිච්ච දුක අනාත්ම වශයෙන් දැකලා ඉන්න දැකලා පස්සේ ඒකෙන් ඇලිච්ච මට්ටමින් මිදෙන්න හැකියාවක් ලැබුවොත් ඇලිච්ච නැති මට්ටම අනිච්ච දුක හැටියට නිකම්ම දැකලා ගැලවිලා ඉවරයි. එහෙනම් ඒක පහසුයි. බොහොම පොඩ්ඩයි අයින් කරගන්න තියෙන්නේ. මෙන්න මේ ටික තමයි බුදුරන් වහන්සේ පෙන්වුවේ. අතලොස්සක් තියෙනවා. බොහොම පොඩ්ඩක්. අතලොවන්න ආශ්‍රය කරගත්ත සරම. අත කිව්ව අත්බැව. මම මගේ කියලා අල්ලගත්ත ටිකක් තියෙනවා. ඔන්න ඔය පොඩ්ඩ. ඔය පොඩ්ඩ අනිච්ච දුක නැත් වශයෙන් දැකලා අයින් කරගත්තා නම් තවත් අත්හැර ගන්න අල්ලගත් එකක් නෑනේ ඔහු. මෙන්න මේක දකින්න ඕනේ. දැකලා Taman බැඳිලා ඉන්න පොඩ්ඩ අනිච්ච දුක නැත් වශයෙන් දැකලා අත්හැරියා නම් අසාර ලෝකේ අසාර බව දැකලා නම් අත්හැරියේ. අල්ලාගත්තේ නැති එකට කොහොමත් හිත විහිදන්නේ. අල්ලාගත් එක අත්හැරගත්තා නම් එතනින් ඔහොම ඉදෙනවා. මේකයි ක්‍රමී. ඉතින් ඇති වෙනවා නැති වෙනවා කියලා දැකලා හරියන්නේ නැහැ මදි. මොකද්ද ඇති වුනේ? දුකක් ඇති වුණා. මොකෙන්ද ඇති වුනේ? අන්න උද්‍යව විඥානේ. ඇති වුණා නම් රූපයක් ඇති වුණා වේදනාවක් ඇති වුණා සංඥාවක් ඇති වුණා සංඛාරයක් ඇති වුණා විඥානයක් ඇති වුණා. ඒක දකින්න ඕනේ. ඇති වෙන්න හේතු මොනවද? චන්දරාගයේ මුල් කර ගැනීම නිසා හටගත්ත අවිද්‍යාව, තණ්හාව. එතකොට අර අපි ඉස්සෙල්ලා කිව්ව ආකාරයෙන් දකින්න ඕනේ. අවිද්‍යාපත්‍ය රූප සමුදය, තණ්හාපත්‍ය රූප සමුදය ඉතින් එතකොට ඒ වගේම ආහාර ඒ වගේම ගන්නවා කම්මපත්‍ය රූප සමුදය ආහාරපත්‍ය රූප සමුදය ආදි වශයෙන් ඒ ටික දකින්න ඕනේ. රූප නිකන් හටගන්නේ මේ ඔකොටම මුලක් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යවීම නතර කළොත් අනිසියල්ලම ඉවරයි. එහෙනම් අවිද්‍යාව තියෙන බව දැනගන්නේ කොහොමද? ඒ අහුවෙලා කවල්ලාගෙන ඉන්නවා හරි වටිනවා කියලා හිතා ඉන්නවා. වටිනා දෙයක් හරවත් දෙයක් ඔන්නේ වටිනවා හරවත් කියලා හිතා ඉන්නේ නොවටිනා නිසාර දෙයකට කියලා දකින්න ඕනේ. ඒකේ දකින්න අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් තමන් අල්ලාගෙන තියෙන එක දකින්න ඕනේ. ඒතර තමයි විදර්ශනා කරන්න ඕනේ මොකද? තමන් අල්ලාගෙන ඉන්නේ යමක් ඇතනම් ආසාවෙන් බැඳිලා. අන්න ඒක අසාර එකක් නේ. සාරයි කියලා අල්ලා ඉන්නේ කියලා ඒක ගැන දකින්න ඕනේ. ඒක දැක්කරපස්සේ ඒකෙන් මිදෙනවා. අන්න එක තමයි යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් තැනක මේ කය පිහිඩවනවද? පනිහිත කරනවා. ප්‍රණීතයි කියලා හිත තියෙනවා. අන්න ඒක දකින්න ඕනේ. දැකලා අයින් කරගන්න. එහෙම තේරුම් අරගෙන වළන්න ඕනේ. එතකොට මේ මුල් ලෝකෙම හොයන්න දෙයක් නැහැ. අපි අහුවෙලා තියෙන යම්කිසි තෘෂ්ණාවෙන් චන්ද්‍රාගෙන් යමක් අල්ලාගෙන ඉන්නවද? අන්න ඒක ගැන හොයලා බලන්න. ඒ හේතුවෙන් නිසායි මේ අල්ලාගෙන ඉන්නේ. ඊ අල්ලාගත චන්ද්‍රාගය නැවති හේතුව දුරු කළොත් ඒකේ බැඳීමෙන් නිදහස් වෙනවා. ඒක නිකන් දුරු කරන්න බෑ. ඒකේ ආදීනව බලන්න ඕන ඒක වෙන්වීමේ නිවන නිවීමේ ආනිසංස දකින්න ඕනේ. එතකොට ප්‍රඥාව වැඩෙනවා. ඒ ක්‍රමයට ප්‍රගුණ කරගන්න. එතකොට මේ හුස්ම ගැන ගන්න ක්‍රමයක් තියෙනවා. නමුත් ඕක තේරුම් ගන්න ගියොත් හුඟක් විග්‍රහ තියෙනවා. ඉතින් ඉදිරියට අපි දේශනා කරපු පටිවල හුඟක් විග්‍රහ කරලා තියෙනවා අද දවසේ. මෙහෙම විග්‍රහ කරන්න කල්මදි. ඒ වයින් මේ පටි අහනකොට CD තැටිවල හුඟා තියෙනවා මේ විග්‍රහ. ඒ තුලින් අහලා දැනගන්න.